නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා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 අද අප විසින් ලියූ පොත් දෙකක් අපේ පින්වත් දයාවංශ ජයකොඩි මහතා එලිදැක්වීම නිමිති කොටගෙනයි මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. ඒ පොත් දෙක තමයි අමා ධම් රස වැහෙන විස්තරාර්ථ ධම්මපදයේ හතරවෙනි කොටස පුප්ප වර්ගයේ පස්වෙනි කොටසත් මේ ළඟදී මම ලියලා ඉවර කළා. ඊළඟට ඊළඟ පොත අලුත් පොත නිර්මාංශ ප්‍රශ්නය කියලා. ඉතින් මේ නිර්මාංශ ප්‍රශ්නය කියන පොතට අදාළව ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ සූත දේශනාවක් ඔබට කියා දෙන්නටයි මා සූදානම් වෙන්නේ. මේ පොත ලියන්නට හේතු උනේ මේ අහිංසක අපි අසරණ දෙමව්පියන් සහෝදරයන් කෙරෙහි තියෙන අනුකම්පාව නිසා. සමහර අම්මල මගෙන් ඇවිල්ලා අහලා තියෙනවා අනේ හාමුදුරනේ මං හරි බයෙන් ඉන්නේ මං මං උඹලකට කෑල්ලක්වත් කන්නේ නමුත් මං දරුවන්ට කරවල උයලා දෙනවා මාළු උයලා දෙනවා අනේ මට හරි බයක් තියෙනවා මගේ අතින් පව් සිද්ධ වෙනවද බලන්න කොච්චර අහිංසක ධර්මයක් නොවන දෙයක් මොනතරම් හිතට වේදනා දිදී තියනවද? සමහර මගෙන් අහලා තියෙනවා අනේ ස්වාමීනි මම දැන් මේ කරෝල් මාළු කෑම නැවැත්තුවා. මට හරි බයක් තියෙනවා මගෙන් මේකෙන් පව් රැස් වුණාද කියලා. ඉතින් මේ වගේ අදහස් මිනිස්සු අතරට ගියාම පවක් නොකර පවකට සම්බන්ධ නොවි. පවක් සිදු වුණා කියන අදහස හිතේ තියෙනවා නම් එයාට පුළුවන් වේවිද දෘෂ්ටිය ඍජු කරගන්න? බෑනේ. එතකොට මේ මතේ නිවැරදි කියලා ඒක පැහැදිලි කරලා දෙන්න කෙනෙකුත් නැත්තම් ඒකම හුවා දක්වනෝ නම් ධර්මයේ හැටියට එතකොට සාමාන්‍ය මිනිස්යන් අසරණ වෙන්නේ නැද්ද? අසරණ වෙලා අසරණ වෙනවා විතරක් නෙමෙයි. කෝකද හරි කෝකද වැරදි කියලා මිනිසුන්ට සොයාගන්න බැරි තත්වයකටපත් වෙනවා. අන්න ඒකෙන් මිනිස්යන් අසරණ වීමෙන් වළක්වන්න තමයි මම මේ පොත ලිව්වේ. ගරහන අය කොහොමද ගරහනව? නින්දා අපහාස කරන අය කොහොමද නිඳා අපහාස කරනවා. මේකට තියෙන ලස්සන ගැමි පිරුලක්. මොකද්ද රට වටකොට වැට බැඳත් කට වටකොට බෑ බඳින්න. බොරුද ඇත්තද ඒක? ඇත්තනේ. ඉතින් ඒ නිසා හිස් මිනිසුන්ගේ ගැරහිලි නම් මම දූවිලි තරම්වත් ගණන් ගන්නෑ. ඒ නිසා ඒක කිසිම බායකට කාරණයක් නෙමෙයි. මම ඒ නිසා තමයි මේ පොත ලිව්වේ. එතකොට ඔබට පුළුවන් හොඳට මේක ඇත්තවසීම මේ පොත දානස් මහත්තයාට දීලා තිබුණා. දවසක් මහත්තයා මහත්තයා මට කිව්වා ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක. අපි ටිකක් ඔක කල් දාමු. මහා කිව්වා. මහත්තයා මට කතා කරලා කියනවා ස්වාමීනි යෝ පොතක් නේ. හරි වටිනා දහම් ගණන තියෙනවනේ. අංක එහෙනම් මුද්‍රණය කරන්න. එහෙම තමයි මේ පොත ලැබුණේ. එතකොට මේ පොත කියවුවට පස්සේ ඔබට තීරේවි ඔබට මේකේ ප්‍රශ්න 50යි උත්තර 50යි තියෙනවා 51ක්ද දෙකක් තියෙන ප්‍රශ්න ඔබ ඔබට හැබැයි මේ මේක කියවල ප්‍රශ්න තියෙනවා නම් ඉතින් එහෙනම් අසනීපයක් තමයි ඒ මොකද ප්‍රශ්න තියෙන විදියක් නෑ ඉතින් පින්වත්නි, මේ ප්‍රශ්නේ අද විතරක් තිබිච්ච එකක් නෙමෙයි. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහ නුවර ජීවකගේ අඹ වනේ. එදා ජීවක ඔබ දන්නවනේ ජීවක බිම්බිසාර රජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරයා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ ගැන කාරණාවක් දැනගත්තා. මට කාරණයක් ආරංචි වුණා. මේකයි කාරණේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් සත්තු මරණෝ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් සත්තු මරලා ඒකෙන් ව්‍යංජන හදනවා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොකද කරන්නේ? තමන් වෙනුවෙන් මරූ සත්තු බව දැන දැන වළඳනවා. මෙන්න මේකයි මං අහපු කාරණාව. කියලා මේ ජීවක කිව්වා. ඒතර වෙජිටේරියන් කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් ඒවිද? ඔබම හිතලා බලන්න. එළවලුයි බතුයි කන කෙනෙකුට කියයිද අසවලාවිනේ සත්තු මරනවා. අසලෙනුයි සත්තු මරලා උයලා දෙනවා. ඒවා එයා ආහාරයට ගන්නවා කියයිද? ඉතින් කියනවා මේ ස්වාමීනි මම කැමති නෑ ඔබ වහන්සේට අයිති නැති අසත්‍ය වූ දෙයක් කවුරු හරි කියනවා නම් ඒක මං කියන්න කැමති නෑ. භාග්‍යතුන් වහන්සේට අභූතින් චෝදනා කරන්න මං කැමති නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ නොවදාළ දෙයක් කියන්නත් කැමති නෑ. ඊළඟට මේ කරුණ රහිත වූ මේ ගැරහීමට හේතු වෙන කාරණයක් මම කියන්න කැමති නෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේකේ හැබෑව මොකක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ජීවක කවුරුරි මෙහෙම කියනවා නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් සත්තු මරනවා. ශ්‍රමණ ගෞතම වහන්සේ වෙනේ සත්තු මරලා උයනවා. උයලා දානෙට පූජා කරනවා. ඒක දැන දැන ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒවා වළඳනවා කියලා කියනවා නම් ඒ කියන්නේ ඇත්ත නොවේ. ඒ කියන්නේ අසත්‍යයක්. ඒ මා පවසන දෙයක් නෙවෙයි. ඒක අභූතයෙන් කරන චෝදනාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ජීවක මම තීහිකෝ අහං ජීවක ඨානේහි මන්සං අපරිභෝගಂತಿ වදාමි ජීවකය මම තුන් තැනකින් යුක්ත වූ මාංශය වලදඬ සුදුසු නැහැ කියනවා. දිත්තං සුතං පරිසංකිතං තමා වෙනුවෙන් මැරුවා කියලා තමන් දැක්කනම් ඒක සුදුසු නෑ කියන වළඳන්. තමා වෙනුවෙන් මැරුවා කියලා තමන් ඇහුවනම් ඒක සුදුසු නෑ කියන වළඳන්. තමා වෙනුවෙන් මැරුවා දෝයි සැකනම් ඒක සුදුසු නෑ. කියන ජීවක මෙන්න මේ කරුණ තුනෙන් යුක්ත මාංශී වළඳන්න සුදුසු නෑ. තීකෝ ආං ජීවක ඨානෙහි මංසම් පරිභෝගಂತಿ වදාමි. ජීවකයේ මම තුන් කරුණකින් යුක්ත මාංශයේ වළඳන්න සුදුසුයි කියනවා. අදිත්තං තමා උදෙසා මරූ බව දන්නේ නැත්තං. අසුතං තමා උදෙසා මරූ බව අහල නැත්තං. අපරිසංකිතං තමා උදෙසා තමා උදෙසා මරූ දෙයක් බවට සැක නැත්තං ඒ මාංශය වැළඳුවාට කමක් නැහැ කියනවා. ඒතර මේ බුදුරජාන් වහන්සේ ওই විදිහට ජීවකට දේශනා කළා එතනින් නැවතුනේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ජීවක මෙහිලා භික්ෂුවක් එක්තරා ගමක් නියම් ගමක් හෝ ආශ්‍රය කරගෙන වාසය කරනවා. ඉතින් මේ භික්ෂුව මෛත්‍රී සාගත සිතින් දස දිශාවට පතුරවාගෙන වාසය කරනවා. මොකද්ද මේ මෛත්‍රී සාගත සිතේ කියන්නේ? මේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා ආදි වශයෙන් මෙමෙත් සිත වඩ아가න යා වාසය කරනවා. මේක තියෙනවා ඊට පස්සේ යා මුළු සමස්ත ලෝකේටම මෙත් සිත වඩලා මහත් වූ විපුල වූ අප්‍රමාණ වූ සිතින් යුක්තව වෛර රහිත අමනාප රහිත සිතින් යුක්තව මේ සිත පතුරවාගෙන වාසය කරනවා. අපිට හරීම වැදගත් මේ මෛත්‍රී සිත පතුරවනවා කියන එක. මනුෂ්‍යයන් හැටියට අපිට තියෙන්න ඕනේ මූලික මූලිකම සුදුසුකම. මෛත්‍රී තිබුණේ නැත්නම් මේ කේලාම් කියනවා. එක එක එක කෙනාට කේලාම් කියනවා. අර්බුද හදනවා. කයි කතන්දර හදලා. මේ ඔක්කොම මෛත්‍රිය නැති කමෙන් තමයි ඇති වෙන්නේ. මේ මෛත්‍රිය කියන එක ඒ නිසා අපි කාටද තියෙන්න ඕනේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ එතකොට මේ භික්ෂුව ළඟට එනවා ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක්. ඒ කියන්නේ කවුරු හරි ගිහි ගෙදර ගත කරන උපාසක මහත්තයෙක් කෙනෙක්. ඇවිදිලා හෙට දවසේ දානෙට ඒ ගෙදරට වඩින්න කියලා ආරාධනා කරනවා. ආරාධනා කරාම ආකංක මානව ජීවක බික්ඛු අධිවාසීති. එතකොට ජීවකේ භික්ෂුවේ දානි වළඳන්න කැමති වෙලා ඒ ආරාධනාව පිළිගන්නවා. එතකොට ආරාධනාව පිළිගත්තේ අකමැත්තෙන් නෙවෙයි. කැමැත්තෙන්. ඊට පස්සේ පහවදා ඒ ගෙදරට දානෙට වඩිනවා. ගියාට පස්සේ ඒ ගෙදර අය හොඳට ප්‍රණීතව දම්පැන් හදලා මේ භික්ෂුන් වහන්සේට පූජා කරනවා. ඒතර ඒ භික්ෂුන් වහන්සේ මේ දන් වළඳනකොට මෙහෙම හිතන්නේ මොකද්ද? මට මේ මේ උපාසක මහත්තයා නැත්නම් මේ උපාසිකාව ප්‍රණීත වූ දම්පැන් හදලා පූජා කරනවා නම් හොඳයි කියලා හිතන්නේ නැහැ. ඊළඟට මේ උපාසකම්මා හෝ උපාසිකාව එක් උපාසක මහත්තයා මට ආය දවසක මේ වගේ ආරාධනා කළා ආයමත් රසවත් දානයක් දෙනව නම් හොඳයි කියලා හිතන්නේ නැහැ. ඒ භික්ෂුව මොකද කරන්නේ? ඒ පින්ඩ පාතේට ගිජු නොවි. එයට සිහිමුලා නොවි. ඒක හිත බැස ගන්න නැතුව. ඒකේ ආදීනව දකිමින් ආහාරේ නිස්සරණ පඤ්ඤෝ ඒ කෙරෙහි නොයලුණු සිතින් යුක්තෝ ඒක වළඳනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ජීවක ඔබ මොකද්ද හිතන්නේ? එතකොට මේ භික්ෂුන් වහන්සේ දානි වළඳන වෙලාවේ තමන්ට හිංසා පීඩා කිරීම පිණිස තමන් කල්පනා කරනවද? කියලා ස්වාමීනි නෑ කිව්වා. එතකොට මේ භික්ෂුව දානි වළඳන වෙලාවේ අනුන්ට හිංසාවක් කිරීම පිළිබඳව කල්පනා කරනවද? ස්වාමිනී එමත් නැහැ කිව්වා. එතකොට මේ භික්ෂුව ඒ දානි වන්දන වෙලාවේ Tamanටත් අනුන්ටත් හිංසාවක් කරන්න කල්පනා කරනවද? නැහැ කිව්වා. ඊට පස්සේ ගන්න එහෙමනම් ජීවකේ භික්ෂුව ඒ වෙලාවේ මේ නිවැරදි දානයක් නේද වළඳන්නේ කියලා අහනවා. වැරදි දොසකින් තොර වූ ආහාරයක් නේද ඒ වළඳන්නේ කියලා අහනවා. එසේ ස්වාමිනී ඊට පස්සේ මෙයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජීවක කියනවා මං අහලා තියෙනවා මහා බ්‍රහ්මයා මෛත්‍රියෙන් වාසය කරනවායි කියලා. මට භාග්‍යතුන් වහන්සේ දැක්කාම පේන්නේ මේ මහා බ්‍රහ්මයා තමයි මගේ මේ ඇස් දෙක ඉස්සරහා ඉන්නේ කියලා. භගවාහි බන්ති මිත්තා විහාරි භාග්‍යතුන් වහන්සේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මෛත්‍රියෙන් යුක්තව වාසය කරන කෙනෙක් නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා ජීවක යම් රාගයක් හේතු කරගෙන යම් ද්වේෂයක් හේතු කරගෙන යම් මෝහයක් හේතු කරගෙන එයා තරහසිතකින් යුක්තව ඉන්නවා නම් ඒ තරහසිත තථාගතයන් වහන්සේට ප්‍රහීන වෙලා තියෙනවා. එමු තර ශ්‍රාගය, ද්වේෂය, මෝහය මුල් කරගත්තු තරහසිතක් හටගන්නේ නැහැ. මෙන්න මේ අර්ථයෙන් නම් ඕක කිව්වොත් මම ඒක අනුමත කරනවා කිව්වා. ඉතින් එතකොට ජීවක කියන ස්වාමීනි මම එහෙම හිතලා තමයි මේක කිව්වේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම ජීවක භික්ෂුව ගමකට හෝ නියං ගමට ගිහිල්ලා කරුණා භාවනාව කරනවා. කලින් කලේ මොකද්ද? මෛත්‍රී භාවනාව. කරුණා භාවනාව කරන සකල ලෝකයාට අප්‍රමාණ සිතින් යුක්ත මොකද්ද කරුණා භාවනාව? මේ සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා කරුණා භාවනාව කරනවා. එතකොට මේ කරුණා භාවනාව කරලා දස දිශාවට කරුණා භාවනාවෙන් වාසය කරන භික්ෂුව ළඟටත් අර වගේ උපාසක මහතෙක් ඇවිල්ලා කියන ස්වාමී හෙට දවසේ අපි ගෙදරට දානෙට වඩින්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දානෙ වළඳන්න කැමති වෙනවා. කැමති වෙලා ඒක හොඳයි කමන්නේ මම එන්නම් කියලා පිළිගන්නවා. පිළි අරගෙන පහුදා දානෙට වඩිනවා. ඒ gedirin දානේ පූජා කරනවා. නමුත් අදහසක් නැහැ. මට අසවල් අසවල් දේ දානිට හදලා දෙන්න කියලා අදහසක් මේකේ එහෙම මේ ප්‍රනීත ප්‍රනීත විදියට මට දානි ලැබේවා කියන අදහසක් නැහැ. ඊළඟට මට අනිත් දවසෙත් ආයෙමත් මේ වගේ ආරාධනා කළා දානයක් දෙනවා නම් තමයි හොඳ කියලා එහෙම හිතන්නෙත් නෑ. ලැබිච්ච දාණයට ගිජු නොවි මුලා නොවි ඒක හිත බැස ගන්න නැතුව ආදීනෝ දක්වෙන් නිස්සරණ ප්‍රඥාවෙන් යා ඒක වළඳනවා. ඉතින් අහනවා ජීවක මේක නිවැරදි ලෙස දානි වලදීම නෙමෙයිද කියලා අහනවා. ස්වාමීනි මේක එතකොට අපි ගත්තොත් එළෝලි බතින්ගුවනේ කෙනෙක් කියනවා දැන් මේකේ ලෝලුයි බතුයි දුන්න අය කරවල දුන්න අය. ඒ කතාව මේකේ තියෙනවද? මේකේ එහෙම එකක් නැහැ. ඊට පස්සේ කියනවා ස්වාමිනී ඒකාන්තයේ මේ භික්ෂුව වළඳන්නේ ධාර්මික වූ දානයක්. ඊට පස්සේ ආයෙ කියනවා ස්වාමිනී මට පේන්නේ භාග්‍යතුන් වහන්සේ දැක්කාම මහා බ්‍රහ්මයා දැක්කා වගේ කියනවා. මොකද හේතුව මහා බ්‍රහ්මයා කරුණාවෙන් යුක්තයි කියලා මං අහලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා රාග දේශ මොහ ප්‍රහාණේ රාග දේශ මොහ යුතු යම් කිසි කියන යම් කිරු හිංසා කරන දේ හිංසාව තථාගතයන් වහන්සේ ප්‍රහාණය කළා තියෙන්නේ. ඒ නිසා ඒ කියපු කතාව ඒ අර්ථෙන් හරිය කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ජීවක මුදිතා සහගත මුදිතා භාවනාවත් කරනවා. එතකොට භික්ෂුව මෛත්‍රී භාවනාවක් කරනවා යා මෛත්‍රී භාවනාවක් කරන්න පුළුවන්. ඊළඟට කරුණා භාවනාවක් කරන්න පුළුවන්. මුදිතා භාවනාව. මුදිතා භාවනාව කියන්නේ මොකද්ද? ඔව්. මනුෂ්‍යයන්ට යමක් ලැබිලා තියෙනවද? ඒවා ඒගොල්ලෝ සුවසේ පරිභෝජනය කරත්වා යථාලද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තු. ඒගොල්ලන්ට ලැබිලා තියෙනවද යමක්? ඒවා ඒගොල්ලෝ සුවසේ පරිභෝජනය කරත්වා ඒවයින් ඒගොල්ලන්ට අහිමි නොවෙත්වා සැපසේ වාසය කරත්වා කියලා මිනිස්සු තුල ඒ සතුටක් ඇති වෙනවා. ඔබට ඇති වෙන්නේ නැති මේක. ඇති කරගන්න මහන්සි ගන්න ඕනේ. මං ලස්සනට ගෙයක් දැක්කොත් සතුටක් ඇති වෙනවා. ලස්සන ගෙයක් හදාගෙන ඉන්නවා. ලස්සන ගොවිපලක් දැක්කොත් සතුටක් ඇති වෙනවා. හන් ලස්සනට වවාගෙන ඉන්නවා. ලස්සන ඇඳුමක් ඇඳලා ගිය සතුටක් ඇති වෙන්න ඕනේ. ඒක මොකද්ද? මුදිතා. කවුරු ලස්සන්ට ගීතයක් කියනවා. එතකොට යාගේ කටහඬ හරි මිහිරි නම් ඔබට ඇති වෙනවනේ මොකද්ද? සතුටක් ඇති වෙනවා. නන්නම් පිනක් පිනක් ලැබිලා තියෙනවා යාට කියලා. දක්ෂ කෙනෙක් ඉගෙන ගන්නවා. ඉගෙනීමට දක්ෂ කෙනෙක්. එතකොට ඔබට හිතට ඇති වෙනවනේ මොකද්ද? අනේ දක්ෂතාවය යාට නැති වෙන්න එපා. අන්න මුදිතා. ඒකටයි මුදිතා කියන්නේ. එයාට ධන සම්පත් ලැබිලා තියෙනවා. අනේ මේවා යාට අහිමි වෙන්න එපා. එයාගේ රූපේ ලස්සනයි. අනේ මෙයාගේ රූපේ ඒ ඒ සුන්දරත්වය අහිමි වෙන්න එපා යාට. යා සැපසේ වාසය කරනවා. අනේ යාගේ සැප අහිමි වෙන්න එපා. එතකොට මේක තමයි මුදිතාව. දැන් බලන්නේ මිනිස්යන් හැටියට අපිට එවැනි ගුණ ධර්මයක් අපිට දියුණු කරගන්න නැත්නම් අපේ ජීවිතවල දැන් මිනිස්සුන්ට ගරහල සතුට වීමේ කලාවක් නේ තියෙන්නේ. මේකට හේතුව මොකද? මුදිතාව නැහැ. කරුණාව නැහැ. මෛත්‍රිය නැහැ. දැන් බණ කි බණ කියලා කියන්නේ ගැරහිල්ල විතරයි. දැන් මිනිස්සු සතුටු වෙනවා ඒක අහලා. hina වෙනවා. මිනිස්සුන්ට දැන් ඕනේ අවබෝධ කරගන්න යමක් නෙමෙයි. hina වෙන්න යමක්. එතකොට hina වෙන්න යමක් කියනවා නම් අශෝක් බණ. එතකොට ඒ වගේ පහත් මට්ටමකට අපේ රුචිකත්වය වැටුනොත් ඒ පහත් රුචිකත්වයේ සම්පාදනය කරලා දෙන ආයත් බිහි වුණොත් අපිට මේ බුද්ධියෙන් නම් කිසිම ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ නුවණින් අපිට ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. අපේ කල්පනාවෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව? අපේ මානසිකත්වයේ පහත් නිසා. ඉතින් මේ නිසා හරි වැදගත් මේ මුදිතා. මුදිතා කියන එක හරියම ප්‍රයෝජනවත් වෙනවා. මේ මම ඒක කියන්න හේතුව තමයි අර මේ මුදිතාව අපිට ඕමනායි කියන්නේ දැන් අපි ගත්තොත් මේ මෑත භාගයේ අර එක්තරා බණක් දනක් ප්‍රිය වුණානේ ඔබ දන්නවනේ මං එක ඇහුවා මම හිතුවානේ මේ හාමුදුරුවෝ මේ දහම් කන්ට ඉගෙන ගත්තා නම් හරි ෂෝක්නේ හරිද වැරදිද ඒක දහම් කරුණු ටිකක් ඉගෙනගෙන හොඳ ලස්සනට මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට ඉගෙන ගත්තොත් එයාගේ ඒ ස්වාමීන් වහන්සේගේ දක්ෂතාව දිනු කරගන්න ඇත්නම් කොච්චර හොඳයිද කියලා මං හිතුවා ඒක තමයි මුදිතා එතකොට එහෙම නැතුව අපි නිකම්ම නිකම්ම ගරහලා ගරලා යත් විනාශ වෙනවා දක්කොත් මේක මුදිතාව නෙවෙයි. ඉතින් මේ නිසා අපි ඒ දක්ෂ නමුත් වෙලා තියෙන්නේ මේකයි කෙනෙකුට හැදෙන්න විදියක් නැහැ. ඇයි සම්පප්පලාපහල සම්පප්පලාපවලම සතුට වෙනවා නම් සමාජේ. ඒකනේ ඉතින් හැමතැනම ඇහෙන්නේ නේ රේඩියෝ එකක් ගත්තත් ඇහෙන්නේ ඒක ටීවී එකක් ගත්තත් ඇහෙන්නේ ඒක. ඉතින් එතකොට මේ සාමාන්‍යයෙන් අපේ මානසිකත්වය තුල තියෙනවා නම් අනුන්ට ගරහලා අනුන්ගේ ඇදකුද කතා කරලා අනුන්ට දොස් කියලා විකෘති ආස්වාදයක් විඳින්න අපිට දියුණු වෙනවා කියන කාරණේ නම් ලීසි එකක් නෙමෙයි. මං හිතන්නේ කිසිම මනුස්ස කොට්ටාසයකට දියුණු වෙන්න පුළුවන් කියලා ලෝකේ. ඒ විදිහට අපිට දියුණු වෙන්න පුළුවන් අපි එකිනෙකාට ගෞරව කරගත්තොත්. අපි එකිනෙකාට ගරුසරු දක්වන්න ගත්තොත් අපිට දියුණු වෙන්න පුළුවන්. අපි එකිනෙකාගේ ಗುಣ හඳුනා ගත්තොත් අපිට දියුණු වෙන්න පුළුවන්. දියුණුව කියලා කියන්නේ ප්‍රායෝගික දෙයක්. මං උදාහරණයක් කියන්නම් ඔබට. මේ ළඟදී මං ගමනක් ගියා. මාත් එක්ක එක්ක. යදී අපි ගිලම්පස වළඳන්න හෝටලයක නැවැත්තුවා. නැවතුවට පස්සේ ඒකේ තියෙනවා වැසිකිළියක්. මේ මහත්තයා වැසිකිළියට ගියා. ඉතින් මේ මහත්තයාගේ සෙල් ෆෝන් එකක් තිබුණා. මොබයිල් ෆෝන් එකක්. ඒ මොබයිල් ෆෝන් එක බිත්තිය උඩින් තිබ්බා අර ටිකක් උඩ බිත්තියක තිබ්බා. තියලා මෙයා කොහොම හරි වැසිකිලි ගිහිල්ලා මෙයාට මේක මතක නැති වුණා. දැන් ඉතින් අපි සෑහෙන දුරක් ගියාම මට මතක් වුණා. ඉතින් මම කිව්වා එහෙනම් මේකට අපේ ෆෝන් එකකින් කෝල් එකක් දෙන්න මේක ඒක රින්ස් යනවා කවුරු හරි ගත්තොත් අපි කතා කරයි කියලා. දැන් දියුණු සමාජයක් නම් වෙන්න ඕනේ එක නේද? දැන් ඔන්න රින්ග්ස් දෙකක් තුනක් ගියා. ඊට පස්සේ නෑ. ගත්තේ කෙනා ඒක ඔෆ් කළා, සීම එක අයින් කළා. මේකට කියන්නේ නොදියුණු සමාජය කියලා. දියුණු සමාජය නම් මොකද්ද වෙන්න ඕනේ? ඒක අතේ තියාගෙන ඉන්න ඕනේ කෝල් එකක් එනකන්. ඊට පස්සේ කියන්න ඕනේ බය වෙන්න එපා මගේ ළඟ ෆෝන් එක තියෙනවා. ඔයා කොහෙද ඉන්නේ? මම ඔයාට මේක ලැබෙන්න සලස්සනවා. අන්න දියුණුව. අන්න මනුස්සකම. ඉතින් මේ උදේ හවස අපි කතා කරන ධර්මයේ කියලා කතා කරන්නේ ආඩපාලි නම් ඒක එකාට. ධර්මයේ කියලා කතා කරන්නේ අඳබහගෙන ඉන්න නෑ. මම දැක්ක දැන් මා ත්‍රිපිටකයේ කී පරිවර්තන කරනකොට හාමුදුරුවෝ කොච්චර බයිනවද කියලා ඔබ දන්නවනේ. දැන් මේ ළඟදී හාමුදුරු කෙනෙක් බැලලා තිනවා ඒ අහිංසක උපාසකම්මලාට භාවනාවට ගියපු එකෙක් එන්න එපා පන්සලට. දැන් මම කල්පනා කළා එතකොට මේක පංච දුස්චරිතයට අයිති එකක්ද භාවනාව? එක්ක දස අකුසල කර්ම වලට අයිති එකක්ද? ඒ කියන්නේ මේ භයානක මේ ධර්මයට අදාළ නැති මේ භයානක දුස්චරිතකේදීලා. එතකොට මොකද්ද මේ අපි මේ කරන්නේ එතකොට? සමාධිය දියුණු වෙයිද? දැන් අපි බලාපොරොත්තු වෙන ලෝකය අපිට ගොඩනගන්න පුළුවන් වෙයිද? දැන් අපි බලාපොරොත්තු වෙන ලෝකය අපිට ගොඩනගන්න පුළුවන් එකිනෙකාට මම කිව්වේ ඒක අපේ ජීවිතේ දියුණුව කියලා කියන්නේ එකිනෙකාට ගෞරව කරන්න පුරුදු වෙන්න ඕනේ. මං විශේෂයෙන්ම නිර්මාංශ පොත ලිව්වෙත් ඒකයි. හොඳ ಗುಣ රකින ಗುಣධර්ම රකින මිනිස්සේ කරෝල කෑල්ලක් කනවා දැක්ක ගමන් අර නිර්මාංශ භක්තිකයා මොකද කරන්නේ? අරක උස්සලා අරගෙන අර පුද්ගලයාව චප්ප කරනවා. කරුණා මෛත්‍රී අහලකවත් නැහැ. ඉතින් මේ නිසා මං කල්පනා කළා මේක නෙමෙයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ මොකද්ද? manussකම් මනුස්සකම් ඇති වෙන්න ඕනේ. මනුස්සකම කියන එක අපි මනුස්සකම් කීකේ කිව්වට ඇති වෙන්නේ නැහැ. අපි එක එක්කෙනා මනුස්ස මිනිස් මනුස්ස ජීවිතේට සෙනෙහවන්ත වෙන්න ඕනේ. කරුණාවන්ත වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස්යන්ට කරුණාව තියෙනවා නම් තිසරණේ පිහිටවන්න කිව්වා මිනිස්සුන් වයි. ධර්මයේ පෙන්ලා දෙන්න කිව්වා. චතුරාර්ය සත්‍ය කියන්න කිව්වා. කරුණාමෛත්‍රී තියෙනවා නම්. ඒව නැත්තම් කියන්නේ කවුරුවත් කරුණාමෛත්‍රී නැහැ. එහෙමයි ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මුදිතා අපිට හරීම වැදගත් දෙයක්. මුදිතා කියන ගුණය අනුන් අනුන්ට කාට හරි යමක් ලැබිලා තියෙනවද? ඒක පිළිබඳ මට මතකයි ඒක උපාසක මහත්තයෙක් ආවා එහෙට. රාජික උපාසක මහත්තයෙක්. ධර්මශාලාවේ මේ වගේ ෆෑන් කීපයක් දාලා අපෝ ආයි මං ඉන්නේ නැහැ කිව්වකොට ෆෑන් දාලා තියනවා කිව්වා. මේ ෆෑන් එකක් දැක්කාම ද්වේෂය එනවනම් මිනිස්සෙක් ෆෑන් එකකට වාඩි වෙලා ඉන්නවා දකින්නට අකමැති නම් මොකද්ද අපි හොයන ධර්මය? මොකද්ද අපි හොයන්නේ ධර්මයෙන්? ඉතින් ඒ නිසා මේ manussකම කියන එක අපේ ජීවිතයට පින්වත්නි අපි හිතලා හිතලා ගොඩනගා ගන්න ඕනේ. මොකද මිනිස්කම නැති ලෝකයක්. දැන් බලන්න මේ දැන් පොඩි කාලේ ඉඳලා මම දන්නවා සමහර ළමයින්ට උගන්වන්නේ දෙමාපියෝ ඊර්ෂ්‍යා කරන්න. අර බලපන් අර ගෙදර පාඩම් කරන. ඒ ඔබට බැරි. අහන්නේ දෙම. එතකොට ඒකද ඉස්සරහට යන්න ඕනේ, උඹද ඉස්සරහට යන්න ඕනේ. අහන්නේ දෙම. ඒවා කියලා කියලා ඒ අය තමයි දැන් ලොකු වෙලා ඉන්නේ. ඉතින් මේ නිසා හැමතිස්සෙම හැමදැනම තියෙන්නේ එකාට එක මිනිස්කම ලංසුවට තියලා යන තරංගයක්. ඉතින් මේ තරංගය එතකොට කවුරු හරි කෙනෙක් යහපත් විදිහේ යමක් කළොත් හිතන්නේ තියත් ඒ තරංගේ කොටස්කාරය කියලා. ඉතින් කෙලවරක් නැතුව දැන් අපිට ධර්ම දැන් ඕන අපි ගත්තොත් ධර්මයේ දෙන්න මාද්දි තියෙනවනේ. ඉතින් අපි එක එක ක්‍රමවලට ධර්මයේ දෙනවා. ඒකට බයින ඕන්න දැන් සංයුක්ත දැටි වලින් ධර්ම දෙන්න පටන් ගත්තයි කියනවා. ඕන්න දැන් කැසට් වලින් දෙන්නේ ඊර්ෂ්‍යාව. ඒතර මුදිතාව නැති තැන මොකද තියෙන්නේ? ඊර්ෂ්‍යාවෙන් අසනීප වෙලා හොඳටම අමාරු ලෙඩෙක් තමයි ලාංකික ජනයා. ඒතර මේකෙන් අපිට බේරෙන්න නම් අපි ඉක්මනින්ම පුරුදු කරන්න ඕන එකක් තමයි මුදිතාව. මුදිතාව හරීම වැදගත් එකක් අපිට. හරිම වැදගත් එකක්. ඉතින් ඒ නිසා ඒ වගේම හොඳ භාවනාවක් මේකේ තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ වදාළ ඒ වගේම ජීවක භික්ෂුව උපේක්ෂා භාවනාව කරනවා. මොකක්ද උපේක්ෂා භාවනාව කියන්නේ? උපේක්ෂා භාවනාව කියන්නේ අපි හැම එකෙක් කෙනාම තමන් චේතනා පහල කරලා යමක් හිතනවද? තමන් චේතනා පහල කරලා යමක් කියනවද? තමන් චේතනා පහර කරලා යමක් කරනවාද මේක තමයි තමන්ගේ දායාදය. ඒ නිසා මේක තමයි තමන් තමන්ට කියලා තියෙන්නේ. හරි ලස්සන වචනයක් ඒක. කම්මස්සකා. කර්මයේ සුඛීය කොට ඉන්නවා. ඒ කියන්නේ තමන්ට කියලා තියෙන්නේ තමන් කරන දේ. එතකොට ඒකට කියන්නේ උපේක්ෂාව. තමන්ට කියලා තියෙන තමන් කරන දේ. ඉතින් කර්මයේ Tamange දී බවට පත් කරගෙන මේ සත්වයා ඉන්නේ. කර්මයේ නෑදෑ කරගෙන ඉන්නේ. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නේ. කල්යාණ වූ හෝ පාපී වූ යමක් කරයිද ඒක දායාද කරගන්නවා කියලා ලෝකේ සත්වයන් කෙරෙහි කරුණා උපේක්ෂාවෙන් බැලීමට තමයි උපේක්ෂා භාවනාව කියලා කියන්නේ. ඒ භාවනාව කරන එක්කෙනාත් ඒ ස්වාමීන් වහන්සේ ළඟටත් අර උපාසක මහත් එක්ක වෙලා කියන ස්වාමීන් හිට දානෙට වඩින්න. ඉතින් දානෙට බාර අරගෙන ගිහිල්ලා දානේ වළඳනවා. ඉතින් වළඳනකටත් අදහසක් නැහැ. ඔව් දැන් මේම අදහසක් නැත්නම් ආයෙ හෙටත් මෙයාගෙන් මොන හරි රස කෑමක් කන්න ඕනේ කියලා අදහසක් නැත්නම් වර්ණා කරන්නේ නැහැ නැත්තම් ආ දැන් ආයි කවදද මේ වගේ දානයක් ඔයා දෙන්නේ කලාතුරකින් ඉස්සර නම් අවුරුදු පතා දුන්නා දැන් මොකද දෙන්නේ නැත්තේ? ඊළඟට කියනවා එහෙම නෙමෙයි. ඉස්සර නම් ඔබතුමාගේ මෑණියෝ ඉඳෙද්දී පියා ඉඳෙද්දී කේකන් ඇවරියක් අරගෙන මාව බලන්න එනවා. තෑගි භෝග අරගෙන මාව බලන්න එනවා. කෝ දැන් මේ චාරිත්‍ර. එහෙම එහෙම කියවෙන්න පුළුවනි. එහෙම එකක් මේක වෙන්නේ ඒ මොකුත් නෑ. එතකොට මේක ධාර්මිකව ගත්ත ධාර්මිකව වැළඳුවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට හිතෙන්නේ නම් භාග්‍යවතුන් වහන්සේව දැක්කහම මහා බ්‍රහ්මයා දිව්‍යන් වහන්සේව දැක්කා වගේ කියනවා. භාග්‍ය බුදුරජාන් වහන්සේව දැක්කහම මහා බ්‍රහ්මයා දැන් මම දිව්‍යන් වහන්සේ කියලා කිව්වේ මේ මේ අන්‍යාගමික දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. අන්‍යාගමික දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් එහම ඒ ඇත්තට මෙත්තා කරන මුදිත උපේක්ෂා නැහැනේ. එයා ගෙයින් තියනවා, ද්වේෂ කරනවා, තියෙන්නේ කිව්වල බලන්න පොත්. මේ Hindu සංකල්පේ දෙවියන් වහන්සේ මහා බ්‍රහ්මයා. Hindu සංකල්පේ මහා බ්‍රහ්මයාට තියෙනවා කියනවා මේ හතර. මොනවද ඒ? මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා. මේක ඇත්තක්. මහා බ්‍රහ්මයාට මේ සතර බ්‍රහ්ම විහරණ තියෙනවා කියන කාරණේ සත්‍යයක්. යම් කිසි කෙනෙකුට මේ විදිහට සතර බ්‍රහ්ම විහරණ දිනු කළොත් මරණින් මතු බබළු යන්න පුළුවන්. සමාධිය දිනු කරගත්තොත් යා සමහරට බ්‍රහ්මයා වෙන්නත් පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන කාරණාවක් කියනවා. දැන් ඒක දැන් උන්වහන්සේට චෝදනා කරනවනේ කෙලවරක් නැතුව. ඒ කාලේ ඉතින් නිකණ්ඨනාත පුත්තගේ පිරිස ඕන තරම් හිටියා. කීයයි පුළුවන් තරම් ගරහණ එක අපහාස කරන එක නිකලේ නිගණ්ඨනාද පුත්‍රය. ඉතින් නිගණ්ඨනාද පුත්‍රගේ කරුණාව මෛත්‍රිය ගැන යා ලෝකෙට පෙන්වුවේ කොයි තරම්ද කියනවා නම් දත් මැද්දි නෑ. මොකද හේතුව? දාත්වල සත්තුන්ට ඉන්න තියෙන්න ඕන කියලා. එතකොට ඇඟපති හේදුවේ නෑ. නෑ ඇවි නෑ. මොනර පිල් කලබක් අරගෙන යනවා ගිහලා හැම හිමීට වේදනා බිම. පීඩතම වාඩි වෙන්නේ. මොකද මේ? සත්තුන්ට හිංසාවක් වේවා නොවේවා කියලා. එතකොට එහෙම එක්කලා බුදුරජාණන් වහන්සේ කෙරේ හිටියේ කොහොමද? ඔව් පුදුමාකාරී ඊර්ෂ්‍යාවකින්, ද්වේෂයකින් තමන්ගේ ශ්‍රාවකේ උසී ගන්න ගන්න යව්වා. යා ඵලයන් ඵලයන් වාද කරපන්. එක තැනක තියෙනවා දුර්භික්ෂ කාලයක් ආවා. දුර්භික්ෂ කාලයක් ආවට පස්සේ මේ කුඹුරු වතු පිට ඔක්කොම මැරිලා ගියා. ආණ්ඩුවෙන් එක එක පවුලට කූපන් එකක් දුන්නා. රජුරන්ගේ භාණ්ඩාගාරයෙන් තමයි දැන් කෑම නිකුත් කරන්නේ. හාල්. දැන් ඉතින් කූපන් එකට මිනිස්සු ගන්නවා. ඉතින් පොඩ්ඩනේ ඒක හම්බ වෙන්නේ. උයනවා. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට මහත් වූ භික්ෂු පිරිසක් සමග නාලන්දාවට වැඩියා. නාලන්දාවේ දැන් බුදුරජාන් වහන්සේ පිණිසිගා වඩිනවා. දැන් අර මිනිස්සු උයන් කන්න උයාගත්තු ආහාර වලින් බත් කටක්, බත් මිටක් පාත්‍රයට පූජා කරනවා. දැන් මේක ආරංචි වුණා නිගණ්ඨනාථ පුත්‍ර. නිගණ්ඨනාථ පුත්‍රයාගේ දායකයෙක් කැඳෙව්වා. මට මතක හිටියේ 100ද කොහෙද? කැඳෙව්වා. කැඳවල කිව්ව දැන් ඔහේ යන්න ඕනේ ශ්‍රමණ ගෞතමයන් හම්බ වෙන්න. ශ්‍රමණ ගෞතමයන් ළඟට ගිහිල්ලා අහන්න ඔබ වහන්සේ හැබෑම කරුණාවකින් යුක්තයිද කියලා. එතකොට අනිවාර්යයෙන්ම නිවැරදීම උත්තර දේවි. මොකද්ද? එසේ පින්වත තථාගතයන් වහන්සේ කරුණාවෙන් යුක්තයි කියලා. එතකොට කියන්නේ කිව්වා එහෙමද? එහෙම කරුණාවක් තිබේ නම් මේ කූපන් වලින් මිනිසු ජීවත් වෙද්දී මේ දුර්භික්ෂයක් හැදලා තියෙද්දී මොකද මේ ගමට වෙලා මේ මිනිස්සුන්ට උයාගත්තු බත්පතට තට්ටු කරන්නේ? මොකද මේ? අහන්නේ කිව්වා. එතකොට ශ්‍රමණ ගෞතමයන්ට ගිල ගන්නත් බැරුවයි වමාරින්නත් බැරිය. ඕන් නිගණ්ඨනාත පුත්‍ර. ඊට පස්සේ මෙයා කෙලින්ම ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා දැන් උසිගන්නල යවනවා දැන්. එහෙමනම් ඒ කාලෙත් උසිගන්නල යවනවා. උසිගන්ල යවනවා. ගියාට පස්සේ ඇහුවා මේ බුදුරජාන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ කරුණාවෙන් යුක්තයිද ඔබ වහන්සේ කියලා ඇහුවා. එසේ පින්වත තථාගතයන් වහන්සේ කරුණාවන්තී යුක්තයි. ආ එහෙමද? ඒකද මේ මේ කන්න නැති කාලේ මේ නාලන්දාව දැන් මිනිස්සු වැලේ වැල් නැතුව ඉන්නවා. මිනිස්සු මේ අමාරුවෙන් කූපන් වලින් ජීවත් වෙන. ඒකද මේ මේ මිනිස්සුන්ගේ මේ බත්පතට විදින්න මේ පින්ඩපාත වඩින්නේ. ලස්සන උත්තරයක්. බුදුරජාන් වහන්සේ දුන්නා. උන්වහන්සේ වදාලා පින්වත මම මේ මොහොතේ කල්ප 100ක් බලනවා කිව්වා ආපස්සට. කල්ප 92 කල්පයක් ආපස්සට බලනවා කිව්වා. මොකද්ද බලන්නේ? ඔහේ කියපු කතාව ඇත්ත වෙලා තියෙනවද කියලා. ඒ චෝදනාවක් කළා ඔබ වහන්සේ මේ පෞල් විනාශ කිරීමේ ප්‍රතිපදාවකට බැහැලා ඉන්නේ ඔය කිව්වා. අර නිගණ්ඨනාථ පුත්තගේ කතාව මේ කියන්නේ. ඊට පස්සේ කිව්වා මේ බුදුරජාන් වහන්සේ කිව්වා මම බලනවා දැන් කල්ප ධානුකල්පයක් ආපස්සට බලනවා මේ සී කල්ප 100ක් ඇතුළත උයා පියාගත්තු දෙයක් බත්තෙන්ද කණුන්ට පූජා කළා නැති වෙච්ච පවුලක් හොයාගන්න. කිව්වා මේ කල්ප 100ටම නෑ කිව්වා. එක්කෙනෙක්වත් මට හම්බුනේ නෑ මං ඒ වගේම පින්වත මං දැන් ඊළඟට ආපහු බලනවා කල්ප 100ක් මොකද්ද යමෙක් සැප වින්දානම් සැප වින්දේ කවුද කියලා. බලද්දි ඒ සියලු දෙනාම දානයක් දීපු අයමයි. දානි දීපු අයමයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළ පින්වත මේ භවභෝග සම්පත් විනාශ වෙන්න හේතු තියෙනවා කිව්වා. එකක් තමයි කිව්වා ගම් වතුර. ඒකින් විනාශ වෙනවා කිව්වා. අනිත් එක තමයි කිව්වා නියඟය. නියඟින් විනාශ වෙනවා කිව්වා. අනිත් එක තමයි කිව්වා යුද්ධය. යුද්ධයෙන් විනාශ වෙනවා කිව්වා. අනිත් එක තමයි කිව්වා තවංගේම පවුලේ උපදිනවා කිව්වා අවාසනාවන්තයා. ඒක තමයි කිව්වා ඊළඟ ඒක විනාශ කරන්නේ. පවුලේම දරුවෙක් උපදිනවා කිව්වා කවුරු හරි පවුලේකෙක් එයා තමයි කිව්වා ඒක විනාශ කරන්නේ. ඊළඟ එක තමයි කිව්වා අනිත්‍ය. මේ වගේ තවත් ඒ කරුණු 8ක් මට මතකයට තිබුණා. ඉතින් ඊට පස්සේ තමයි මෙයාට මේක තේරුණේ. ඉතින් එවැනි චෝදනා කරන සමාජයක බුදුරජාණන් වහන්සේ මස් මාංශ මස් මාංශ වළඳමින් ජීවත් වුණා කිව්වම මොනතරම් අභියෝගයක්ද නේ? ගොඩක් අය දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා කියන සියලුම බුදුරජාණන් වහන්සේලා හැම දෙයක්ම වළඳනවා. මේ මේ ভেජිටේරියන් බුදුවරු ලෝකේ නැහැ. සියලු බුදුරජාණන් වහන්සේලා ලැබෙන දානේ වළඳනවා. මොකද හේතුව? ඒ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන්. ඒකෙන් දෘෂ්ටියකටපත් වෙලා සත්‍යා දැන් අකුසල රැස් කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ යමෙක් තථාගතය ඒ නිසා කවුරු හරි කෙනෙක් තථාගතයන් වහන්සේ වෙනුවෙන් තථාගත ශ්‍රාවකයෙකු වෙනුවෙන් කියලා සතුන් මරනවා නම් එයා මෙන්න මේ අකුසල් ටික රැස් කරගන්නවා කියනවා. කොහොමද? යමෙක් කියන මෙහෙම ගිහිල්ලා අන්න අසවල් සතා ආරං වරින් මරන්න ඒ කියු පමණින් එයාට පව් රැස් වෙනවා ඊළඟට කියනවා මේ සතා අසවල් මේ සතාව අසවල් සතා මරන්න ආරං වරින් කම පව් රැස් වෙනවා ඊට පස්සේ ඒ කී මහල යනවා මිනිස්සු ගිහලා සතාව අල්ල ගන්නවා අල්ලගෙන ඇදගෙන එනවා එතකොට ඒ ඒ ඇදගෙන එද්දී ඒ සතා යම් දුකක් දුමනසක් විඳිනවාද ඒ හේතුවෙන් පව් රැස් වෙනවා. ඊළඟට ආවට පස්සේ කියනවා දැන් මේක මරන්න. ඒ කීම කිව්වහම ඒ තුන්වන කරුණින් බොහෝ පව් රැස් වෙනවා. ඊට පස්සේ ඒ හේතුවෙන් මරනවාදී සතාව බොහෝ පව් රැස් වෙනවා. ඊළඟට යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයෙකුට හෝ අකැප මාංශ වළඳනවා කියලා චෝදනා කරනවාද? ඒ හේතුනොත් බොහෝ පව් රැස් වෙනවා කිව්වා. මෙන්න මේ කරුණු පහෙන් බොහෝ පව් රැස් වෙනවා. ඉතින් මං හරියට කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේගේ මේ සිද්ධි ධාමයේ දිහා බලනකොට මට ඉස්සර කීප වතාවක් හිතුණා අපේ අසපුවල අපි ගත කරන මම ගොඩක් සමහර ආරණ්‍යවල හිටියා එළවලු බතින් විතරයි. සමහර ආරණ්‍යවල එහෙම නැහැ. ඕන දෙයක් වලදන්න පුළුවන්. ඉතින් මම බැලුවා මේක දිහා බලද්දී සමහර මිනිස්සු අහන දහම් ගැටලුවට අහන ප්‍රශ්න දිහා බැලුවම මම මේක මහා වදයක්. මීට හොඳයි මේ ভেජිටේරියන් වෙන එක කියලා දැන් මම හිතුවා. දැන් මගේ හිත එකට ඉඩ දෙන්නේ නැහැ මොකද බුදුරජාන් වහන්සේ ලේසියෙන් මේක කරන්න තිබිච්ච එකක්. උන්වහන්සේ සමාජයේට බයයි උන්වහන්සේ එහෙම උන්වහන්සේගේ ප්‍රතිපත්ති මුකුත් වෙනස් කළා නැහැ. ඒ නිසා මං කව එහෙනම් ඕනේ නැහැ බුදුරජාණන් වහන්සේ පනවා තියෙන දේ විතරක් ඇති කියලා. ඒ නිසා තමයි පින්වත්නි මම මේ නිර්මාංශ ප්‍රශ්නය කියන පොත ලිව්වේ. හැබැයි මම මේකේ මේ පොත පූජා කරලා තියෙන බුදුරජාණන් වහන්සේටයි ඒක මට බුදුරජාණන් වහන්සේ කෙරෙමට හරිය පැහැදීමක් ඇති වුණා. මේකට කරුණු හොයද්දී මම ලිව්වා නිර්මාංශ වීම විමුක්ති මාර්ගයේ අනිවාර්ය අංගයක්යි අදහගෙන එයම දැඩි ලෙස වැළඳගෙන සිටි නිගණ්ඨයන්ගෙන් පිරුණු ಭಾರತೀಯ සමාජයෙන් එල්ල වූ සියලු නිନ୍ଦා අපහාස අභියස ඊටමත් અભීතව තම ශ්‍රාවක ජනතාව ධර්මයේ තුලින් නගා සිටීමේ කාර්යභාරය අතිශයින්ම සාර්ථක ලෙස සම්පූර්ණ කොට වදාළ මාගේ ශාස්ත්‍රු වූ ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාකමල් අභීසමය වනපස මලක් වේවා. මම මේ විදිහට මේ පොතේ පිදුම කළිත් ඒකයි. මොකද බුදුරජාන් වහන්සේ මොනතරම් අපිව දෘෂ්ටි වලින් බේරලා තියනවද? මහායානිකයෝ තමයි මේ මේක මිනිස් බෞද්ධ සමාජයට දැම්මේ. මහායානික කිව්වා මොකද්ද කිව්වේ? අපි බෝසත්. අපි සියලු සතුන් කෙරෙහි කරුණාවන්තයි. සතුන් කෙරෙහි අනුකම්පාවෙන් අපි නිරේ යන්නත් ලෑස්තියි. අපි තිරිසංග පය යන්නත් ලෑස්ති කිව්වා. එක හඳුකින් මට හම්බුණා බුදුබව පතනවා. ඉතින් මං කුදෙන් හරි වැඩිනේ දැන් සත්තු වෙලත් උපදින්න ඉන්නවා. අපෝ නැතුව නැතුව කිව්වා. එතකොට බලන්න මේ දෘෂ්ටියේ විශාල අවුලක් නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපිට ලැබුණාම අපි මහන්සි ගන්න ඕනේ මොකද්ද? සතර අපායෙන් ඉක්මනින්ම මිදෙන්නයි. මම මෙන්න මෙහෙම එකක් විශ්වාස කරන මේ ධර්මයේ. යම් කිසි විදියකින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය යමෙක් විශ්වාස කරනවා නම් එයා විශ්වාස කරනවා නිරේ. එයා විශ්වාස කරනවා තිරිසං අපාය. එයා විශ්වාස කරනවා പ്രേත ලෝකේ. අපාය විශ්වාස කරනවා. ඒ වගේම එයා විශ්වාස කරනවා පුතත්ජන සත්වයා ඒ ඕනම තැනක උපදින්න පුළුවන් කියලා. මොකද එයා විශ්වාස කරනවා පටිච්ච සමුප්පාදේ. එතකොට එතන තමයි මේකේ මුල. ඒ සතර පායට බය ඇති වෙලා මේ පටිච්ච සමුප්පාදය තුලින් මේක යනවා කියලා තේරෙනකොට මේ අනාත්ම දෙයක් මේක තවාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා තේරෙන්න තමයි හිතෙන්නේ අනේ මේකෙන් මං කොහොමද ගැලවෙන්නේ මට මේ සතර පායෙන් අත් මිදෙන මාර්ගේ මං ඉක්මනට එන්න ඕනේ අන්න එතනදි තමයි ආ ධර්ම මාර්ගයට පිවිසෙන්නේ ඌව කොහේ තියනද කොහේ තියන අපායවලද කියලා යමක් කියනවා නම් එයාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන කිසිම පැහැදීමක් නැහැ. ඊළඟට පුතජන කෙනා සතර පාය උපදිනවා කියලා තියෙනවද? එහෙනම් පුතජන භාවයේ ඉන්නවා නම් එයා බයක් නැතුව. ඒකේ තේරුමත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරයට පැහැදීමක් නැහැ. ධර්මයේ කිරේ පැහැදුනා නම් එයා ඉක්මනින්ම බලන්නේ මොකද්ද? සද්ධානුසාරී වෙන්න. ඉක්මනින්ම බලන්නේ දස ඊට පස්සේ මොකද කරන්නේ යා? ප්‍රාණඝාතයෙන් වළකිනවා. සොරකමෙන් වළකිනවා, බොරුවෙන් වංචාවෙන් වළකිනවා. ඊට පස්සේ වැරදි කාමසේවණෙන් වළකිනවා, මත්ද්‍රව්‍ය මත්පැන් මත්ද්‍රව්‍යවලින් වළකිනවා. ඇයි? එයා දන්නා මේ මේ හැම එකකින්ම සතර අපාය උපදින්න පාරක් තියෙනවා. එයා එකෙන් වළකිනවා. මොකද හේතුව පංච දුස්චරිතේ දස අකුසල කර්ම යෙදෙන එක්කිනාම යෝකි ගිහිලා උපදින්නේ. ඒ නිසා පින්වත්නි, තමන් තමන් ආරක්ෂා කර ගැනීම අප කරගත යුතුයි. දැන් ඔබට පේනවා ඇති අපි මේ අපි කවුරුත් මේ ජීවිතයට ආසයි. අපි මේ ජීවිතය ආරක්ෂා කරගන්න කැමතියි. අපි හැමතිස්සෙම දැන් බස් එකක ගියත් දැන් අර අපි ගත්තොත් මේ ත්‍රස්තවාදීන් විසින් ත්‍රස්තවාදී කියන්නේ තනිකරම අන්ධ බාල අසත්පුරුෂ කොටසක් නේ. ඒතර අන්ධ බාල අසත්පුරුෂයන්ගේ ආශ්‍රය නිසා බොහෝ දිනකට මනුෂකම් අමතක වුණා. ඊරෝස් ඒවට සිංහල තුදව කරනවානේ. දැන් මේම වෙලා බස් එකේ ගියත් හිතට බයක් ඇති වෙන්නේ නැද්ද? දැන් මට හිතෙනවා දැන් වාහන වල ළඟට මේ කුයි විලායම හරි පුපුරයි දන්න අහිංසක මිනිස්සු කොහොම මැරිලා දන්නේ හිතෙන්නේ නැද්ද? ඒ නිසා අපි හැමතිස්සෙම කල්පනාවෙන් දැන් නැද්ද? අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනි, අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕනි කියලා අපි හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්නවා. එහෙනම් ඒක තියෙන්නේ මෙලොවට විතරද? ඒ පරිලෝ මොන වුණත් කම නැද්ද අපිට? එතකොට පරලොවත් අපිට ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම ඕනේ. මොකද හේතුව පරලොව ආරක්ෂාවක් නැති මෙලොව ආරක්ෂාව විතරයි මේ ලෝකේ කරන්න කරලා දෙන්න පුළුවන්. පරලොව ආරක්ෂාවයි මෙලොව ආරක්ෂාවයි දෙකම කරලා දෙන්න පුළුවන් බුදුරජාන් වහන්සේගේ ධර්මයට. ඔබට මතක ඇති දැන් අපි ගත්තොත් මේ ආරක්ෂාව ගැන සබ්බාසව සූත්‍රය මතකද ඔබට? ඒකේ තියෙනවා මේ පරිසං වෙන්න ඕන විදිහ. ඒක තියෙනවා මේ ඡණ්ඩ අලියකින්ව නම් ඒ පාර යන්න එපා. ඒකෙන් ඒක වළක්ක ගන්න ඕන කියනවා. ඡණ්ඩ ගුණා ඉන්න නම් ඒකේ වළක්ක ගන්න ඕන. එහෙනම් එහෙනම් ධර්මයට එකඟයි. තමන් ඉන්න තැන ආරක්ෂා සහිතව සිටීම. තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනා කිරීම අනුතරේ වැටෙන්නේ නැතුව සිටීම ධර්මයට එකඟයි. ඒ වගේම තමන්ගේ හිතේ තියෙන කවුරුවත් පරලෝව ආරක්ෂාව සපයන්නේ නැහැ. එහෙනම් පරලෝව ආරක්ෂාව සපයා ගන්න ඕනේ කවුද? තමා තමා ඒක කරගන්න ඕනේ. තමා කරන දේ, තමන් හිතන දේ, තමන් කියන දේ, තමන්ගේ කල්පනා, තමන්ගේ ලෝකේ ඒ සකස් වෙන දේ පරලොව අපි දැන් ජීවත් වුණාට පරලොව හැදිලා තියෙනවා. දැන් අපි මේ ජීවත් වෙනවා. අපි කරන ක්‍රියාව අනුව තමයි ඒක එතන වෙනස් වෙන්නේ. දැන් අපි මේ පව් කරනවා නම් නිරේට ගානට යන්න හැදෙනවා. අපි මේ පින් කරනවා නම් සුගතියට හැදෙනවා. එහෙමයි මේක වෙන්නේ. මේ නිසා අපි පවෙන් වළකින්න ඕනේ, පින් කරන්න ඕනේ. මම මේ පොතේ අවසානයේ ප්‍රකාශයක් කරලා තියෙනවා මේ මේ පොතේ අන්තිම සාරය හැටියට ඒක සලකන්න ඕනේ. මේකේ තියෙනවා එනිසා අපට ruci අරුචි දේවල් වාද වශයෙන් ගොඩනගාගෙන උන්වහන්සේ වදාළ ධර්ම විනය අවලංගු කරන්න අපට අයිතියක් නැත. හැකියාවක්ද නැත. ඒ බව තේරුම්ගෙන තමන් ගන්න ආහාර ආගම වශයෙන්පත් නොකරගත මැනව. බොහෝ කල මුළුල්ලේ බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් මම්මුලා වී වාද විවාද නගා ගන්නා නිර්මාංශ පිළිබඳ ප්‍රශ්නයේ පිළිතුරුය මෙතෙක් විස්තර වූයේ. බොහෝ දෙනෙක් මෙවැනි ප්‍රශ්නයන්ට පිළිතුරු නොදෙන්නේ නිന്ദා අපහාස වලට බිය නිසාය. මිත්‍යා දෘෂ්ටික සමාජයේ ස්වභාවය නම් නිදහස් මතධාරී පුද්ගලයාට නිന്ദා අපහාස කොට ගරහා ඔහුගේ යහපත් කටයුතු අඩාල කිරීමට වෙහිසීමයි. එබඳු ඕනම දෙයකට මුහුණ දෙන්නට හිත හදාගෙන බෞද්ධ ජනතාව කෙරෙහි කරුණාව වෙන්නේ මේ මස් මාළු ප්‍රශ්න විසඳන ලද්දී. ඊළඟට මම මේකේ කෙටියෙන් මේකේ විස්තරේ මේකෙන් අපි ගන්න ඕනේ පාඩම මොකද්ද? මේ තුලින් එකක් අවබෝධ කරගතහොත් ප්‍රමාණවත්ය. එනම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළ වී දහම් දෙසන්නේ සත්වයන්ට සංසාර දුකින් එතර වීමට අදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරවීම සඳහාය. යමෙක් කුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමට වෙහෙසෙත් නම් අවබෝධය කරා යත්නම් කෙලවරක් දැක්ක නොහැකි තරම් අනවරාග්‍ර වූ මේ සසරින් එතර වීමේ දුර්ලභ භාග්‍යය ඔහු ලබනු ඇත. එනිසා නුවණැත්තෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීම පිණිසම නුවණ මෙහෙවත්වා ඒ ආර්ය ස්ථාංගික මාර්ගයේම වඩත්වා. ඒ ආර්ය ස්ථාංගික මාර්ගයේ ලොවේහි ඇති සියලු සංකත දේ අතර අග්‍රවන්නේය. සාදු සාදු සා